මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න එන්න මං උයලා ඉවරයි. කෝ ඉතින් සීයයි නාමෙලුයි නැහැ ඉතරේ. ඒ දෙන්න ඇවිදින්ට ගියාම ගෙදර එන්නත් අමතකයි. ඔයේ කතා කර කර ඇවිදිනවා. මං අද ඉස්කෝලේ ඉරලා වේලාසනෙම ගෙදරට ආවේ සීයා කැමති කෑම බීම හදලා තියලා අර ගිය සඳුදා කියාපු සුදු මිනින්දෝරු මහත්තයාගේ කතාවේ ඉතුරු හරි අහගන්න. අන්නේ විස්තර එකතු කරන්නේ මන් ලියන්න යන නවකතාවට ඒ රසවත්දී අඩංගු කරන්ටයි. එකාතකට ඒක මගේ પરම්පරාවට ආඩම්බරයක්. ඒ සුදු ජාතික මහරජුරුවන්ගේ රටේ සුදු ජාතික මිනින්දෝරුවෙක් ඇවිත් මගේ සීයා ආරච්චිලට ලියුමක් කියවලා ඊට පස්සේ මේ මුවන් පැලැස්සට අශ්වයෙකුගේ පිට උඩ නැගලා ඇවිත් මගේ සීආරච්චිල මුණ ගැහිලා බෝලාම්පි බෝලාම්පි මේ මේ අපි දෙන්න මේව බොට තාම දැනෙන්නේ නැද්ද ඈ දුවනවා යන්න කුඩුවට දුවන්ට කිව්ව කුඩුවට ආ මෙහෙම බෙදසී බෙදසීයට දැනුණාද හොඳ කෑම වෙන සුවඳක් එම ඔය ඔය ඔය <laughs> ඔව් ඔව් ඒත් මං හිතුවේ නාම මේ මට බඩගින්න හින්දා අර අල්ලපුවත් ගෙදර යන කෑම සුවඳ දැනුණවද කියලා නෑ නෑ නෑ මේ වෙදනදුරේ උයනගේ පැත්තෙන් එන සුවඳ අම්මා අන්නර පාර යන මිනිසුන්ටත් ඒ සුවඳ දැනිලා මේ පැත්ත දිහා බලන් ඉන්නවා පිළිසි අර ඒ ආවුද ඔය කරුවලේ පාරේ හිටගෙන මේ මේ පැත්ත බලාගෙන ඉන්නේ. හ්ම් හ්ම්. යනවා යන්න යන්නේ නැතිවකට. මගේ බල්ලා කුලප්පු කරන්නේ නැතුව. ආන් එහෙම ආන් එහෙම. සීයේ. හ්ම්. සීයටත් බඩගිනි ඇති දැන්. ඇවිදලා ඇවිදලා නේ. ඔව් නාමේ. බඩගිනි වැඩි වුණාම තමයි කෑමවල සුවඳ දැනෙන්නේ ඉහළින්. හ්ම්. <laughs> බඩගින්න නැත්තම් සාජ භෝජන වුණත් එච්චර හොඳට නායට දැනෙන්නේ නැහැ. ම්ම් ඒ වුණත් මම මේ කල්පනා කරන්නේ මේ මගේ ගේ පැත්තෙන් කොහොමද මෙච්චර සුවඳ විහිදෙන කෑම මේ මේක රහසක් ක්‍රිය. ම්ම් කීයදා කීව නේද? අර සුදු මිනින්දෝරුවේ. ඔව්. අතීත දවසක මේ බිසෝගේ සීයාද මුත්තද ආරච්චිලා මුලාදෑනියා වෙලා ඉන්නකොට ලියුමක් එව්වයි කියලා. හ්ම්. ඒ විතරක් නෙවෙයි. ඒ සුදු ජාතික මනින්නා අන්න හරි. මිනින්දෝරුව කියනවට වඩා මනින්න කියන වචනේ හරි කියලා මටත් හිතෙන්නේ. හරි. හැබැයි විසෝඩ ඕන කරන්නේ ඒ එංගලන්තේ මහරජුරුවන්ගේ නැත්නම් මහරජිනික කෙනෙක් ඒ කාලේ මේ නොදියුණු කැලෑගම්මානේ නොදියුණු කැලෑගම්මාද කෙරුවේ කවුද? ඈ? ඔය පරදේශෝ ඒ රත්තරන් බිම අල්ලා ගන්න අපේ ගන්්‍යාංගන් සේරම යටත් කරගෙන හිටම් නවත්තන්ට ඒ හරිය අන්න බිසෝ දොරෑරියා නෑ නෑ මෙව්වා කැලෑ ගම්මාන කිව්වම මේ මගේ යටි හිතේ තියෙන දේ එළියට පනිනවා නාමෙල් බෙදසේ ආ නාමෙල් රෑ කෑම ලෑස්ති ඉක්මනට આવොත් හොඳ උණු උණු කෑම කන්න පුළුවන් නැත්තම් අර හේල්පත් කන්ද වෙයි නේද? ආදි හරි හරි. අපි එනවා ගේ ඇතුළට දැන්. ඒ උඩත් මේ මේ බිසෝද අපේ රෑ කෑමෙයි වියද? එහෙම නැත්නම් ලොකුද? ඕ අම්මගේ උපදේශ අරගෙන සීයා කණ්ඩ කැමති කෑම જાති තෝරගෙන මම හිවේ. ඇයි සී? <laughs> නෑ නෑ නෑ. කෑම බීම වල රස වැඩි. බඩගින්න වැඩි වුණාම. ඒකම ඕනම කැමට ගන්න දෙයක් සුවඳ නම් ඒ දේ ඒ වාගේම රසයි නේද නාමල්. ඒ රස දැනිලා දර පාරගිය දෙන්නේ කතන ගේට්ටුව ළඟ හිටගෙන මේ පැත්ත බලාගෙන හිටියේ. ඒයි බුරාම්පි. උඹ දැන් ඔය බුරන්නේ නම් බඩගිනි කියන සංඥාව මේ අපිටත් දැනුම් දෙන්න. හරි හරි. තව ටිකකින් බොටක් මේ සුවඳ විහිදුවන රසාහාර ලැබේ. නේද බිසෝ? නාමල් ඔය හිතගෙන බලා ඉන්නවා. බෙදන්නකො මේ 100ට. හරි හරි මම බෙදන්නම්. ඊට කලින් මට කියන්න මේ වෑංජන් වල විස්තර මට දැනගන්න. මේ මොනවද මේ කොළ? මේ ආනේ. ඔය කරකොලනේ. කරකොල? එතකොට මේ මේ පිටි පිටි කබල තියෙන මොනවද මේ? <laughs> කොහොම කහට ළමයෝ? ආ මේ මේ කහට ළමයෝ කියන්නේ තෙලවලුවක්ද? කහට ළමයෝ කියලා එළවලුවක් කොයින්ද නාමෙල්? දැකලා නැද්ද මේ කහට ගස්? ආ මේ කහට ගෙඩි ව්‍යංජනයක් නේද? අපේ දුම්බර පළාතේ තියෙන කහට ගස්. මල් පිපුනම නේද? පලාතම අලංකාරයි. හැබැයි දැන් මේ කහට ගස්, කරකොල ගස් හරි අඩුයි. ඇයි අඩුයි කියන්නේ? අඩුයි කියන්නේ ඒ ගහකොළ සේරම ඔය මුදියා මුදලාලි වගේ අය ලී මුදලාලිලාගේ උදව්වෙන් කපලා ගිනිසාපු බාක්මී වගේ වටිනා ගස් සේරම කපලා විකුණලා වන సౌందර්යය නැති කරුවා වන సౌందර්යය හ්ම් ලස්සන වචනයක් ඒක මේ ලියාගන්න ඒ වචනේ පිසු මේ මොකටද ලියාගන්නේ විසූ පොතක් කියන්න යනවා සීයේ. ඉතින් මේ පොතට අතුලත් කරගන්න හොඳ හොඳ කාරණාවල් හොඳ හොඳ සිද්ධි රසබර ගැමි කතා ගැමි ජීවිතයේ අරුම පුදුම දේ තව මේ හාස්‍ය දනවන සිදුවීම් එයා එකතු කරනවා. ආ <laughs> ඒක බොහොම හොඳයි. මේ ලෝකේ අපි ඉන්නේ බොහොම ටික කාලයයි. ඉතින් ඒ ටික කාලේ අපිට මූණ පාන්න ලැබෙන දේවල් අපි අවසාන හුස්ම එළුවයෙන් පස්සේ දෙල්ලිවර වෙලා නිවිලා යන පහන් දැල්ලක් වගේ අන්ධකාරයට ඉඩ දීලා නොපෙනී යනවා. එහෙම නොවනාමේ සත්‍යකින්ම. හ්ම්. නමුත් අපි ජීවත්ව ඉන්න කාලේ අපි දුටු දේ හරබර රසබර ආකාරයෙන් නිර්මාණය කරලා තියලා. අපි මලත් ශරීරයේ දි รา පත් වෙලා නොපෙනී ගියත් අපේ නම දි รา යන්නේ නැතුව කාලයක් පවතීවි නේද සීයේ? ඒක ඇත්ත නාමේ. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති කියන වාක්‍ය මම ලියා ගන්න උනේ පාලි පාඨය ලියා ගන්න ලියන්න රූපං ජීරති මච්ඡානං ආමේ මට එක පාටම ඉතුරු පදේ අමතකුණානේ මොකද්ද ඒක රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති හරි රූපය දිරයි නජීරති. ඒ කියන්නේ රූපය දිරයි නාමය නොදිරයි. හ්ම් ලියාගන්න. <laughs> බොහොම හොඳ කියමනක් ඒක. හැබැයි ඒ නම නොදිරන්නේ හොඳ දේවල් කියලා කරලා තමන්ගේ වර්ගයාට එතකොටම රටට ජාතියට සමයට ලෝකයට හොඳ සේවයක් කරලා පිට වෙලා යන උදවියගේ විතර. සී සීයා එදා කීව නේද අර ඒරෝපේ ඉඳලා ආපු මිනින්දෝරුවා මගේ සීයා අත්තා ආරච්චිලට ලියුමක් සිංහලෙන් ලියලා එව්වයි කියලා. අපෝ <laughs> ඒකත් ඔය ලියන්න යන පොතට ඇතුළත් කරන්න දෙන්නේ ඇයි ඒ? ඇයි කියන්නේ? ඒ කාලේ එංගලන්තේ සුදු ජාතිකයෝ අපේ රටට ජාතියට නොයෙකුත් හිරිහැර කරදර අඩන්තේට්ටම් කෙරුවලු නේද සී? හ්ම්. හැබැයි යම් යම් වැරදි කෙරුව උදවියට මිසක්කා නිකන් උදවියට නෙවෙයි මං හිතන්නේ. හ්ම්? මොකෝ නාමෙලොදුවව නම්. සීයේ. හ්ම්? ඒ හරිය දැන් මං කියන්ට ගියොත් මේ විසෝ ලියන්ට යන පොතට බාධා ගිරුවයි කියලා ඒ වැඩේ එක්ක කල් දායි. නැත්තම් අතහැරලා දායි. හැබැයි ඉතින් අර කෑමක් උණයි නොකෑමක් උණයි දෙන්නම සලනවා කිව්වා වගේ. සුද්ධෝ ඒ කාලේ අපිට මේ මේ සීයේ සියර බඩගිනිය නේද? දැන් අපි මේ බිසෝ බොහොම මහන්සි වෙලා උයලා බෙදලා තියෙන ආහාර සප්පායම් වෙලා ඔව් ඊට පස්සේ මොනවද සියකින් දැනගන්න ඕනේ බිසෝ මං කීවා ඒ සුදු මිනින්දෝරු නැහැ මගේ සීයා ආරච්චිලට එවපු ඒ ලියුමේ මොනවද ලියලා තිබ්බේ කියලා හරි හරි හරි එමිනියා මහ පුදුම කෙනෙක් මේ මිනිහා කියන්න එපා බිසෝට කේන්තියයි. සුදු මිනින්දෝරු මහත්තයා කියන්න කීයේ. මෙයා තාමත් අපේ රට අල්ලගත්තු සුදු ජාතිකයන්ට ආවඩනවා. එහෙමද? ආරකිලත් එහෙම නෙවෙයි. තාමත් ආවඩනවා ඒ උදවිය. නාමල් 100ට බලලා බෙදන්න මං එනකල් බලන්නේ නැතුව මොනවද? බලලා බෙදන්න කිව්වා. 100 කණේ ගන්න නැහැ බලලා බෙදුවොත් බිසෝ. මොනවද නාමල් කියන්නේ? නෑ මේ ඔයා කියපු වචනේමයි මම කියුවේ. මොකද්ද මං කියපු වචනේ? 100ට බලලා බෙදන්න කීවා. නෑ කියන්න එපා බිස ඔන්න. ඕ ඕ ඕ. ඒත් මට පුදුම හිතුණා. නෙමෙයි. මොකද වෙන දවස්වල මං කෑම කන්නකොට මගේ මේ කකුල්වල ගෑවි ගෑවි හිටිය සතාට මොකද වුනේ කියලා. මොන සතා ගැනද සීයා කියන්නේ? කියලා වැඩක් නැහැ. ඌ කම්මුතුයි දැන්. කවුද ඌව කම්මුතු කෙරුවේ? හ්ම් අර වත්තේ වැල්ල තියෙන ආරුමු ගඳ මොනවද මේ සීය කියන්නේ නාමේ සීය කියන්නේ බිසෝගේ කටින් කියපු වචනයක්මයි බිසෝ මොකද්ද මගේ කටින් කියුනේ ඔයා කීවේ නැද්ද සීයට බලලා බෙදන්න කියලා <coughs> මේ මොනවද මේ ලොකු ලොකු කෑලි තියෙන වෑංජනේ බිසෝ කෝ මේ වෑංජනේ ඔව් ඔව් ඒ පොලොසී ආ එහෙමද එතකොට මේ මේ මේ මොනවද මේ මේ මෙව්ව? ආ ඒ කටුවල. <laughs> දැන් බය නැතුව කැම කන්න සී. රාමෙන් මොනවද අනේ වා කීයද කීවේ? මොනවාද කීවේ? මං ඒකයි අහන්නේ. ඔයා කියාපු වචනෙමයි මං කිව්වේ බිසෝ. ඔය මං අහන්නේ මොකද්ද මං කියපු වචනේ කියලා. ඔයා ඒ කියාපු වචනේ පුන පුනා කියවත් ඔයාට තේරෙන්නේ <laughs> කලබල වෙන්න එපා බිසෝ. ඕන් දැන් මේ සතා කරුවලේම ඇවිල්ලා මේ මගේ කකුල් වල ගෑවෙනවා. ඒ හින්දා මං දැන් කිසිම හිරිකිතයක් නැතුව විසෝ බොහොම මාංශයෙන් හදාපු කෑම අනුභව කරනවා. දැන් තේරුණාද? <clears throat> කට වැරදුනාම කෙනෙකුගේ බතත් වරදිනවා කියලා මේ ප්‍රස්තාව පිටුලක් තියෙනවා. හ්ම්. දැන් නම් තේරුම් ගන්න ඇති නේද බිසෝ? හ්ම්. අනේ මන් දන්නේ මං අහන්නේ කොහෙද මට වැරදුනේ මොකද්ද මං වැරද්දුවේ කියලා. මං එහෙම වරද්දන්නේ ඒ කියන්නේ ඔයා වරද්දන්නේත් නැහැ. ඔයාට වරදින්නෙත් නැහැ. එහෙමනේ. මගේ මායියා හිටිය කාලෙත් මට හැමතිස්සෙම කෑ ගැහුවා. එයා කිසිම දෙයක් වැරද්දුවේ නැහැ කියලා. හැබැයි අහුවෙන වැරදීමක් කෙරුවම ඊට පස්සේ gedara ගෝසා වැඩි වෙනවා ඒක වහගන්න නොයෙක් වචන කීය කිය. ඕවා ඉතින් අපේ පෞල් ජීවිතවල සමාජයේ දේවල්නේ. අපි ඕවා hina වෙලා අමතක කරන එකයි නුවණට හුරු. මං අහන්නේ අද මොකද්ද මම වරද්දලා කීවේ කියලායි සී. නෑ නෑ. විසෝ හුඟක් මහන්සි වෙලා ලැහැත්ති කරපු මේ වෑන්ජන් <laughs> මේ මේ නාමෙල්ට බෙදන්න කියලා අර කුසියේ ඉඳලා කෑ ගහලා කිව්වනව මොනවද කිව්වේ නාමෙ? ශ්‍රීයට බලලා බෙදන්න කිව්වා. දැන්වත් තේරුණා. ඉතින් මොකද්ද ඒකේ වැරද්ද? ඒක ඇහෙනකොටම සීයා පිඟානෙන් අත අහකට ගත්ත විතරක් නෙවෙයි. <laughs> පුටුව පස්සට තල්ලු කරලා බිමට නැමිලා බැලුවා බලලා නැත්තේ අර ආරුමුගම් ඌර්මියව අල්ලගෙන කනින්ද පූසටත් වැඩක් දෙන්න ඇති කියලා නේද හානේ ඊයා හානේ සංසාරවත් හිතපු දෙයක්ද මෙයා මේ කියන්නේ අනික කවුදනේ අපේ රටේ බල්ලෝ බලලු උයාගෙන කෑවේ අපි නෙවෙයි මේ රට ගසා ගන්න ආපු පරංගි පරංගි හටනින් පස්සේ කොළඹ කොටුවේ බලල්මසුත් ගිනි ගණන් වුණා කියන සින්දුව ආයට මතකද? අනේ බුදුසී ඒ මන්ද සමාවෙන්ට මම මෙයාට කිව්වේ ඕන කරන වෑංජල බලලා බෙදන්න කියලායි. <laughs> නැතුව බලලාගේ මාංශ වෑංජනේ බෙදන්න කියලා නෙවෙයි නම. <laughs> <laughs> ඒ හින්දා ඒ වචනේ ගැන මං අබමල් රේණුවක තරම්වත් වෙනසක් හිතන්නේ නෑ ඕ. දැන්වත් හිතට සන්තෝෂද බිසෝ? අනේ නිකන් ඉන්න. ඔයාට තිබ්බ මුලින්ම මට ওই ටික තෝරලා කියන්න. කොහොමද කියන්නේ? මට යමක් කියන්න ඉඩ දෙන්නේ නැත්තම්. හරි හරි හරි. එසේරම දැන් අවසానයි. හැබැයි අද රාත්‍රී භෝජනේ නම් බොහොම පංකාදුයි. ස්තුතියි සීයේ. ඇවුර නේද නාමේ? මං උයන්ටවත් දන්නේ නැති මෝඩ කෙල්ලක් කියන්ට එපා මීට පස්සේ. <laughs> අපෝ නෑ බිසෝ. එළවලු පංකාදු පහට උයන්ට දන්න මුවන් පැලැස්සේ වනිතාවක් ඇටියට මං හොඳ සහතිකයක් පිරිනමන්නම් කො මේ යකා දන්නේ අතලෙව කණ්ඩායි කිව්වා වගේ මගෙනුත් මොනවා හරි බලාපොරොත්තු වෙන්ද මේ මේ මේ රසම රස කෑම වේලක් හදලා මට පිළිගන්නුවේ හ්ම් අපුයි නෑසී සීයා අපට කරන උදව් වලට අපි මොනවා කළත් මදි නේද නාමේ උගුරට හොරා බේත් ගිලින්ට බෑයි කියව වගේ දැන් කියන්න සීයාගෙන් විසෝ බලාපොරොත්තු වෙච්ච දේ හ්ම් එහෙන් මේ මේ මේ තේරෙන්නේ නැතුව කියන්න එපා. හරි හරි ඒක ඇත්ත. විසෝට ලැජ්ජා හිතෙන දේ නොකිය නාමෙල්ම කියනවා නම් හොඳයි නේද? මගෙන් විසෝ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. විසෝට ඕනේ අර සුදු මිනින්ඩෝරුව එවාපු ලියුමේ කොපියක් හොයාගන්න. ඒකම මේ මිනිස්සයා මේ සුදු මිනින්දෝරු මහත්තයා ආනේ මට සමාවෙන්න බිසෝ. අන්නේ සුදු මිනුන්දෝරු මහත්තයා මගේ සීයා ආරච්චිලට එවාපු ලියුමේ ලියලා තිබ්බ මොනවද කියලා. මං ලියන්න යන නවකතා පොතට ඇතුළත් කරන්නටම ඕනේ සීයේ. හ්ම්. සීයට මතක දේ ලියුමේ තිබ්බේ. <laughs> මේක හරියට හීනෙන් දැකපු දෙයක් ගැන කරන විස්තරයක් වගේ නෙවෙයි බිසෝ. හ්ම්. ආදි හරි හොඳයි හොඳයි. මට මතක තියෙන ඒවා ටිකක් මං කියන්නම් අන්න හරි කියන්නසී අනේ කියන්ටකෝ මං දැන් කිව්වනේ සුදු මිනින්දෝරුවා කන්තෝරුවේ වැඩ කරාපු පියුම් කෙනෙකුගෙන් සිංහල එහෙම මෙහෙන් ඩිංගක් ඉගෙන ගත්තයි කියලා. ඔව් ඒ ටික හරි. ඊට පස්සේ මේ මිනිහා ඒ පියුන්ටම කියලා මේ මුවන් පැලැස්ස වසමේ ඒ කාලේ ගම්මුලා දෑනියා. ඒ කියන්නේ මගේ සීයා රචිල. ආන්න හරි. ඒ ආරචිලට අර පියුමුන් ඇලවාම ලියුමක් සිංහලෙන් ලියවලා තැපෑලේ නෙව්වලු. ෂා මොන තරම් වටින ලියුමක්ද ඒක? අනේ සී මේ ඉන්ටර් සීය කියලා ඉවර නැකල්. <clears throat> ඒ සෝදා පියුමුන් ඇට කිව්වලු. මම මුවන් පැලැස්සට එන්නේ ආශ්‍රයාගේ පිටින්. එහිඳ මුලින්ම ලියන්න කිව්වලු ආශ්‍රයා කොටි වලස්සුගෙන් මේරගන්න කටයුතු කරන්න කියලා. ඒ පියුම් මහත්තයා කොහොමද මේ වචන ටික ලියුමේ ලියලා තිබුණේ? <clears throat> පියුම් නැහැ ලියවලු මුලින්ම ඒ ලියුම ලැබෙන තැනත්ගේ නම මෙන්න මෙහෙම. <clears throat> ඔන්න ලියාගන්න බිසෝ. හලෝ මුවන් පැලැස්සේ ආරකිල නටයි. මොනවද? <laughs> ආරච්චිල නටයි කිව්ව. ඒ <laughs> පියුම්කාරයා ආරච්චිල නමටයි කියලා ලියන්න ඕන තැන මයන්න ලියන්නේ නැතුව ආරච්චිල නමටයි කියන වගන්තිය ආරච්චිල නටයි කියලා ලියලා. බයන්න නැතුව. <laughs> බිසෝගේ අප්පච්චි ආරච්චිලට එහෙම ලියවනම් කෙලින්ම මහේ ජන්තු උන්වහන්සේට පැමිණිලි කරයි නින්දාපාත කරුවයි කියලා. ඉතින් ඉතින් ඊට පස්සේ ආ දැන් ඇති දැන් ඇති. නවත්තන්න. සීයට ලියුම ගැන කියන්න ඉඩ දෙන්න. ආ එහෙම එහෙම එහෙම. <coughs> ඒ සුද්දට ඕන කෙරුවේ මේ නොදියුණු කැලෑ ගම්මානයට ආවම මිනිහාගේ එකම වාහනේ මේ මේ මොකද්ද? ආශ්‍රය. ආ හරි ආ හරි. ඒ කාලේ පාරවලු තද වාගේ හොඳ නැහැ. අනික කොටිවලසුත් ගම්වලට පානිනවා. තව වැදගත් දෙයක් තමයි ඒ ඉංජිනේරුවාගේ විනින්දෝරුවා. ආ නාරි ආ නාරි. ඒ මිනින්දෝරුවාගේ ගමනාගමන පහසුව සැලසු අස්සයා හොඳින් පරිස්සම් කරගෙන උඹට කැම බීම දෙන්න එපානේ නැතුව නැතුව අස්සයාට හොඳ කැම ඒ කියන්නේ හොඳ තනකොළ පිදුරු ඉරිඟු එතකොට ධාන්‍ය ಜಾති තව කොළ ಜಾති දෙන්න ඕනේ ඒ හින්දා ඒ සුද්දා පියුන්ට කිව්වලු අස්සයාට හොඳ දැත්තේ හොඳ තනකොළ වෙන්න ඇති නේ නමුත් ඒ නෝගත් පියුන් දැනගෙන ඉඳලා නෑ හොඳ තනකොළ වල් જાති කියන්නේ මොනවද කියලා. ඒ හින්දා ඒ මිනිස්යා ලියවලු අස්පයාට හොඳ මේ මේ මොකද අස්පයාට කියන්නේ? අස්පයාට බිසු ඕ අපේ රටේ හිටපු මේ පියුම් උන්නේ කෙනෙක්ගේ වචනයි මේ සීයා කියන්නේ. හරි හරි හරි මට තේරෙනවා. කියන්න කියන්න සී. සුද්දා කිව්වලු ඒ පියුන්ට ඒ ආරච්චිරාලට ලියලා දන්නන්ට මේ මෙහෙම කියලා. මිනිස්සු දාලා හොඳ වල් කපලා තියෙනවා හොඳයි. <laughs> ඒ පියුමුණ එක සිංහලෙන් ලියවලු මුවන් පැලැස්සේ ආරච්චිල නටයි. මම මුවන් පැලැස්සට ආවල් දවසේ එනවා. ඒ ආවාම අස්පයාට කෑමට මිනිස්සු දාලා හොඳ වලවල් කපලා තියෙනවා හොඳයි. <laughs> සුදු මිනින්දෝරු සර් අහවල් දවසේ ඔයාට යහපත් වෙන්න හින්දා උන්වහන්සේගේ අස්ප වහන්සේට මිනිස්සු දාලා වලවල් කපලා තියෙනවා හොඳයි. ඒ වාගාත් මෙසේම යුරෝපෙන් සිලෝන් එකට සපත්තුණු මිනින්දෝරු උතුමා වම්හ <laughs> ඔයිට වඩා හොඳ හොඳ පරිවර්තන තියෙනවා ඒ ලියුම් වල තව අනිසී අනිසී මට ඒ ලියුම් වලින් එකක් හරි හොයලා දෙන්න මං හැමදාම 100ට මේ වගේ පොද හොඳ කෑම හදලා දෙන්න හරිද අර වේගින් කවුද ගේට්ටුවට ගහන්නේ ඈ කවුද අනුමානයක් නැහැ ආරච්චිල අපච්චි තාමේ යන්න ගියේ තුට වහන්න දොර. අද මුවන් පැලසේ රඟපෑම් උලපනේ ගුණසේකර රත්නාලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්දලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන